මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට ජීවිතේ දිහා අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නට වාග්ය වාසනාව සැලසෙනවා. එතකොට පින්වත්නි අපි උපදිනකොට අපේ තීච්ඡ මනසට වඩා දියුණු කරගත්තු මනස පුළුල් කරගත්තු කෙනෙක් හැටියට මිය යන්න පුළුවන්. ඒ පුළුල් බව පරිපූර්ණ කරගත්තොත් එහෙම අපිට මිය නොයා පිරිනිවන් පාන්නත් පුළුවන්. එහෙම ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. එනිසා පින්වත්නි මේ ලැබිච්ච ධර්මයෙන් අපි අපේ අවබෝධය දියුණු කරගන්න නිතරම කල්පනා කරන්න ඕනේ. අද දවසේදී ඔබට මම එක්තරා ක්‍රමයකට මේ ධර්මයේ දකින්න කියලා දෙන්න කල්පනා කළා. අපිට පින්වත්නි ධර්මය අහනට වඩා හරි ප්‍රියමනාපයිනේ බොහෝ දෙනාට නාට්‍ය චිත්‍රපටි බලන්න නේද? ඉතින් ඒ හින්දා මම අද හිතුවා ධර්මය ඇහිල්ල පැත්තකින් තියලා ධර්මයේ පුරුදු පුහුණු කිරීම නැතුව නොමිලෙම ඔබට ඒක පුද්ගල නාට්‍යයක් බලන්න පුළුවන් ආකාරය කියලා දෙන්න. හරිද? මොන නාට්‍යයක්ද? ඒක පුද්ගල නාට්‍යයක්. අපි දැන් පින්වත්නි මේක පුද්ගල නාට්‍ය නොමිලෙම කොහොමද බලන්නේ කියලා විමසමින් බලමු තේරුම් ගන්න. මේ ඕනම කෙනෙකුට මේ නාට්‍ය බලන්න පුළුවන් තත්ත්වය තියෙනවා. අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් උන්වහන්සේ සිහිය පවත්වන එක එක ක්‍රම පෙන්වනවා. දැන් සම්පජාන භාවනාව කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා යනකොට යන සිහියෙන් ඉන්නකොට ඉන්න සිහියෙන් වාඩි වෙලා ඉදි වාඩිලා ඉන්න සිහියෙන් නිදාගෙන ඉදි නිදාගෙන ඉන්න සිහියෙන් ඒ ඒතන සිහිය පවත්වන්න උන්වහන්සේ අපිට වදාළා. දැන් මේ විදිහට පින්වත්නි තමන්ට තමන් දිහා බලාගෙන ඉන්නකොට පැහැදිලිවම මේක ඒක පුද්ගල නාට්‍යයක් වගේ දකින්න පුළුවන්. ඒක නිකන් විහිළුවට කිව්ව නෙමෙයි. ඇත්තටම හරි අපූරු වැඩපිළිවෙලක් තමා දිහා බලද්දි තමන්ට දකින්න පුළුවන්. ගොඩක් කලාවට වෙන්නේ තමන් තමන් දිහා දකින්න එක නෙමෙයි. තමන් අවබෝධ කරගන්න තමන් දිහා බැලිල්ලට වඩා බාහිර ටික තමයි අපිට පේන්නේ. හැමතිස්සෙම තමන් අමතක වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි ඕපනායකයි. මොකද ඕපනායක කියලා කියන්නේ? ඕපනායක කිව්වේ තමා තුළින් දකින එක. මොන ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය. එතකොට මේ ධර්මයේ තමා තුළින් දකින එකක් නම් තමන්ව අමතක කරගන්න පුළුවන්ද? බාහිර ලෝකයේ සෙවිල්ල නෙමෙයි එහෙනම් තමා තුළින් දැකීමේ සෙවිල්ලට අපි එන්න ඕනේ. අත්තානං ගවේෂෙය්‍යාත ඔබට මතක ඇති අර බද්දවග්ගිය කුමාරවරුන්ට බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදේ. ඒ බද්දවග්ගිය කුමාරවරු තමන්ගේ බිසවරුන්ට අමතරව එක කෙනෙකුට විතරක් එක කුමාරයෙකුට බිසවක් නැහැ. ඒකට පෙම්මතිය ඔහුට මේ පෙම්මතියක්වත් හිටියේ නැහැ. ඉතින් ඒ නිසා සිද්ධ වුණා මේ කට්ටිය උයනට සතුට වෙන්න යනකොට ඒ කුමාරිකාවක් නැති කුමාරයා තනියෙන් යන හින්දා මුදලට කාන්තාවක් ගත්තා. ඉතින් මේ මුදලට ගත්ත කාන්තාවත් එක්ක කට්ටිය ඔක්කොම ජෝඩු ජෝඩු හැදිලා දැන් උයනේ සතුට වෙමින් යනවා. යන අතරේ මේගොල්ලෝ නාන්න හරි අපූර්ව විලක් හම්බෙලා එතන නාන්න ලෑස්තිලා ඉන්නකොට මේගොල්ලන්ගේ ඔක්කොම රත්තරන් රිදී මේකේ පැලඳගෙන හිටිය ආභරණ භාණ්ඩ වෙනම ගොඩබිම ගම් යූරේ ඒ විල යූරේ තියලා ඒගොල්ලෝ විලට බැස්සේ. මේක හැගහගෙන හිටියා කවුද? අර මුදලට ගත්තු කාන්තාව. මොකද එයාට හැංගීමක් නැහැ. එයාගේ හැංගීම තියෙන දැන් අර ටිකට. එයා සුදුසු අවස්ථාවක් බැලුවා බලලා සමහර විට මම පොඩ්ඩක් දොට්ටපෙල්ට ගිහිල්ලා එන්නම් කියලා හරි මොකක් හරි කියලා මේ විලේ ඉන්න නනා ඉන්න අයගෙන් පොඩ්ඩක් බැහැරට එන්න ඇති. මම ඉක්මනට එන්නම් ගිහලා කියලා. ඉතින් ගියා ගියාමයිනේ බඩුත් තරම් ගියා. ගියාට පස්සේ දැන් ඈව සොය සොයා මේ කුමාරවරු හැම තැනම සොයන මොකද කට්ටියගෙම වස්තු ටික ඔක්කොගෙම කුමාරවරුන්ගේ කුමාරිකාවන්ගේ ඔක්කොගෙම බඩු මුට්ටු ටික. හොඳ සැලස්මක්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ මේ අතරේ මේගොල්ලෝ සොයමින් යන ගමනේද නේද? බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? නරකද කියලා ඇහුවා තමන් ගැන හොයාගත්තා. අත්තානං ගවේෂේයාත. තමන් හොයාගෙන යන්න කිව්වා. ඒ වදාළේ පින්වත්නි ලොකු අර්ථයක්. තමා දිහා බලන්න බොහෝ දේ තියෙද්දී අපි ඒකට කාලය ගන්නෙ නෑ. මොකද තමන් අමතක කරගෙන ඉන්නේ හින්දා. තමන් හැමතිස්සෙම බාහිර ලෝකෙත් එක්ක විතරයි ඉන්නේ. දැන් ඕක අපිට ඉස්කෝලේ යන කාලේ වුණා. ඔබ දන්නවා ඔන්න ටීචර් මොන හරි ළමයින්ට බෙදන්න ගෙනල්න. අපි හිතමු ටීචර්ගේ උපන්දින. ඉතින් ටීචර් අපිට චොක්ලට් වර්ගයක් ගෙනල්ලා කියලා. දැන් කියනවා කතා කරලා බලන්න පන්ති ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා. දැන් අපි ගැනලා කියනවා අපි තුන් පන්තියේ ළමයි 30 දෙන්නෙක් ඉන්නවා කියලා කියනවා. සමුනුත් එක්ක 33යි. දැන් අමුතකයි ටීචර්ට කිව්වේ කීයද? 32යි. ඊට පස්සේ මොකද වෙන්නේ? ටීචර් චොක්ලට් 32ක් දෙනවා බෙදාගෙන ගිහිල්ලා ගිහිල්ලා බලනකොට ඈ මට නෑ. නේද? එතකොට මොකද හේතුව ඒ වගේ වැඩ වෙලා නැද්ද? සමහරලාට කී දෙනෙද කියලා ගණනලා ඔය විනෝද ගමන් යනකොට ඉස්කෝලේ අපි දන්නවා වන්දනා ගම විනෝද ගමන් යනවා ඉඳලා හිටලා අවුරුද්දකට සැරයක් විතර ඔය යනකොට සමහරලට වැඩේ වෙනවා. බස් එකේ කී දෙනෙක් ආවද ඔක්කොම කියලා බලනකොට 33ක් ආවා. ඉන්නේ 32යිලු. නේද? ගහින කෙනා ගැනලා ගැනලා එයාට එයාව අමතක වෙලා එයා අනිත් අය ගානට ගැනලාගෙන එක්කෙනෙක් අඩුයිලු. ඉතින් ඊට පස්සේ බස් එක හැමතැනම ඒ අඩු එක්කෙනා හොයනවා කවුද අඩු? හැම මූණම වගේ ඉන්නවා. බලන් ගියහම ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? තමා තුළ. තමන් අමතක කළා තමන්ට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට ඉලක්ක දෙන්නේ අමතක කරගන්න එපා තමන්ව මේක තමා තුළින් දකින්න. ඒකයි ක්‍රමේ. එතකොට දැන් ඔයගේ අපි දැකන සමහරවිට වඩු බාසන් නැහැලා එන පැන්සල කනේ ගහගෙන හැම තැනම මොකක් හොයනද? පැන්සල හොයනවා. කන්නඩි දෙක මේ නලලට ටිකක් උඩින් තියාගෙන හැමතැනම කන්නඩි දෙක හොයනවා. කියන්නේ ඒක තියෙන්නේ Taman තුල බාහිර හොයනවා. මේ සපුටු ඇද ඇද හැමතැනම හොයනවා. බාහිර සෙවිල්ල එක්ක හරි ප්‍රියයි අපිට. නමුත් තමාගෙන සොයන එක තමයි තමා තුල සොයන එක තමයි අපිට අමාරු පින්වත්නි. දැන් අපි උත්සාහ කරනවා තමන් ගැන සොයන්න. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සිත කියන එක සියල්ලට මුල් වෙලා තියෙනවා නේද? මනෝපුබ්බංගම ධම්මා කියනකොට මනස සියල්ලට මුල් වෙලා තියෙනවා කියෝ. මේ සියල්ලට මුල් වෙච්ච මනස පින්වත්නි හසුරන තාක්කල් ඇසක් හසුරවන්න පුළුවන්. මොකද රූපය බලන්න මනස උපකාරී වෙලාද නැද්ද? උපකාරී වෙලා. අපිට මනස හසුරන තාක්කල් ශබ්ද අහන්න පුළුවන්. මනස හසුරන තාක්කල් ගඳ සුවඳ දැනගන්න පුළුවන්. රස දැනගන්නත් පුළුවන්, පහස දැනගන්නත් පුළුවන්. මේ හැම එකකටම මනස තමයි මුල් වෙන්නේ. කොටින්ම කය හසුරලා දැනගන්න දෙයටත් මනස තමයි මුල් වෙන්නේ. දැන් සිත කය කියලා ඔයගොල්ලෝ බෙදලා කතා කරාට මේකෙදි පින්වත්නි සිත කය කියන දෙකෙන් කයට අදාළ දේ දැනගන්නත් උපකාරී වුණේ කවුද අන්තිමට? සිතම තමයි. දැන් නිකන් හිතන්න ඔබ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට තට්ටු කරනවා ඇඟට. තට්ටු කරනකොට ඒ කයට තට්ටු කරන පහස ඔබ දැනගන්නද නැද්ද? දැනගන්නවා. ඒ වෙලාවේ පින්වත්නි ඒ කයට තවත් දේවල් පහස හැටියට ලැබෙන එකක් නැද්ද මේ මොහොතේම? අර තට්ටු කරන තත්පරය තුල අපි හිතමු අපේ කයට සීතල හරි උණුසුම් හරි මොන හරි හුලං පහසක් වදින්නේ නැද්ද? දැන් ඇඟට මේ හොඳ සීතල හරි සුලං පහසක් වදිනකොට ඒක ඔබ දැනගන්නේ නැද්ද? දැනගන්නවා. ඊළඟට ඔබ සමහරවිට කකුල තියලා බිම ඇවිදිනකොට ඒ බිම තියෙන පහස කකුලට දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දැන් නිකන් හිතමු අර කෙනා අපිට තට්ටු කරනකොට ඇඟට අපි ඒකන දැනගත්තේ. ඒ වෙලාවේ කකුල බිම ගෑවෙන්නේ නැද්ද? ඈ? එතකොට පොළවේ තියෙන පහස කකුලෙන් දැනගන්නේ නැද්ද? ඒ පහස කකුලට කොච්චර ලැබුණත් ඒ පහස දැනගන්නවද අර තට්ටු කරන වෙලාවේදී? දැනගන්නේ නැහැ. ඒ වෙලාවේ කොච්චර හීතල හැමුවත් සුළං තිබුණත් අර තට්ටු කරන මොහොත තුළ අපි ඒ සුළඟේ පහස දැනගනීද? දැනගන්නේ ඒ තත්පරය තුළ අර ඇඟට තට්ටු කරන තත්පරය තුළ අපි දැනගත්තේ කොයි පහසද? ඒ කෙනෙක් කතා කරද්දී තට්ටු කිරීමේ පහස. බලන්න එක පහසක් වෙලාවේ තව පහසල් කීපයක් අයට ලැබෙනවා. ලැබුණත් ඒ ලැබෙන හැම පහසම එකවර දැනගත්තද? දැනගත්තේ නැහැ. දැනගත්තේ එක එක පහසක් විතරයි. මොකද අපි තට්ටු කරනකොට බිම බැලුවද? දැන් බිමත් ඒ වෙලාවේ කකුලට පහස දැනනවනේ. අපි බිමට අවධානය යොමු කළාද තට්ටු කරනකොට? නෑ. අපි අවධානය යොමු කළේ මේ තට්ටු කරන කෙනා දිහා. එහෙනම් බලන්න ඔබ කයට පහස ලැබුණ පමණින්ම හැම එකම දැනගෙන නෑ. සිත අවධානය යොමු කරගත්තු දේ තමයි දැනගත්තේ. එතකොට ඒ වෙලාවේ සීතල හුලං හැමුවට ඒකට සිත යමුනේ නෑ. නේද? කකුලට පහස දෙන්න කියලා ඒකට සිත යමුනේ නැහැ. සිත යමුනේ කොකටද? තට්ටු කරන පහසටයි. දැන් බලන්න එහෙනම් මෙච්චර මම ඔබට මේක තට්ටු කර කර කිව්වේ මොකද? හිතන්න එතකොට පහසක් දැනගද්දි කයෙන් කයට දැනෙන දේ දැනගන්න සිත ඕනේද නැද්ද? එහෙනම් සිත නිමේද සියල්ලට මුල් වෙන්නේ. සිතයි. ඔය සිත හටගන්නේ මොකක් තිබ්බොත්ද? සිත හටගන්නේ මොකක් හින්දාද කියලා ඔබ හොඳට බලන්න. සිතක් හටගන්න පින්වත්නි නාම රූපෝනේ. නාම රූප නිසා තමයි කිව්වා සිත හටගන්නේ. වෙන හේතුවක් නැහැ සිතක් හටගන්නේ. මොකද්ද මේ නාම රූප නිසා සිත හටගන්නවා කියන්නේ කියලා අපි ටිකක් විමසෙල්ලෙන් තේරුම් ගන්න ඕනේ. ඔබ දන්නවා දැන් අපි නාට්‍යයක් මේ නොමිල බලන හැටනේ කතා කරන්නේ. හ්ම් ඒක අමතක කරන්න එපා. පැහැදිලි නාට්‍යයක් කතා කරන්න යන්නේ. සමහර නාට්‍ය තියෙනවා අභිරූපණ නාට්‍ය. මොනවද මේ අභිරූපණ නාට්‍ය වල කරන්නේ? ඈ අභිරූපණ නාට්‍ය වල කතා බහ නැහැ. එන්න එක ගොළු නාට්‍ය වගේනේ. මොනවෙන්ද කරන්නේ? සම්පූර්ණ අතපය ආදී දේවල් හසුර හසුර අංග චලනයෙන් නාට්‍ය කරගෙන යනවා. ඉතින් දැන් ওই නාට්‍ය කරගෙන යනකොට එක මිනිස්සෙක් එක පෙන්වන වෙන්න පුළුවන්. ඒතර එක පැත්තකින් මේක ඒක පුද්ගල නාට්‍ය තව පැත්තකින් අභිරූපණ නාට්‍ය. දැන් මෙයා අභිරූපණයෙන් මේ විදිහට අතපය හසුර හසුර යම් කිසි දෙයක් පෙන්න පෙන්න කරද්දී බලන් ඉන්න අය හොඳින් ඒක තේරුම් ගනිමින් ඉනවද නැද්ද? තේරුම් ගනිමින් ඉන්නවා. ඔබ හිතන්න තමා තුළ හටගන්නා වූ මේ හිත හරියට අභිරූපන නාට්‍යයක් පෙන්වන මිනිසෙක් වගේ. හිත. එතකොට දැන් මේ සිත අභිරූපණය කරන්න යම් කිසි විදිහක අංග චලන හසුරනෝනේ. අන්නේ හසුරනකොට දැන් මේ නාට්‍ය දිහා බලන් ඉන්න කෙනා බවට ඔබපත් වෙන්න. ඔබ බලන්න හොඳට මේ සිත නැමැති අංග චලන නළුවා කිසි දෙයක් නොකිය ගොළුෙක් වගේ කොහොමද මේ හසුර හසුර තමන්ගේ නාට්‍ය ඉදිරිපත් කරන්නේ කියලා. අභිරූපන නාට්‍යයක අපිට පේනවා පින්වත්නි සමහරලාවට නැති බයිසිකලයක් අරගෙන ඈ නැති කන්දක් නැගලා ඊට පස්සේ නැති පුද්ගලයෙක් මුණ ගැහිලා ඒ පුද්ගලයාත් එක්ක නැති සාකච්ඡාවක් කරලා කොහොමනේ කතන්දර යන්නේ නේ? එහෙනම් බයිසිකලයක් නැත. හැබැයි බයිසිකල් පැදීමක් ඇත. නගින්න කන්දක් නැත. හැබැයි කන්දක් නැගීමක් ඇත. කතා කරන්න පුද්ගලයෙක් නැත. හැබැයි කතා කිරීමක් ඇත. මේ විදිහට දැන් මෙයා මේ බයිසිකලේ නගිනවා බයිසිකලේ පැදන් යනවා බයිසිකලෙන් බහිනවා ඔක්කොම කරනවා හැබැයි බයිසිකලයක් නැහැ මේ විදිහට පින්වත්නි එක්ක අපි මෙහෙම හිතමු නැති පුටුවක වාඩි වෙලා නැති මේසයක නැති කොලයක් අරගෙන නැති පෑනකුත් අරගෙන නැති ලියුමක් ලියනවා. එහෙමනේ කතන්දරය යන්නේ නේද? ඒතර මේ විදිහට මේ නැති නැති බඩු එක්ක හැබැයි වැඩක් නම් කරනවා පේනවා. මේ සිත ඔබට පේන්නේ නැද්ද ඒ වගේ වැඩ වැඩකාරී වැඩකාරයෙක් කියලා? අභිරූපණයක් ඉදිරිපත් කරනවා කියලා. මේ එක පුද්ගල නාට්‍ය හොඳට බලන්න නම් ඔබ සිත දිහා බලන්න ඕනේ. සිත හටගන්න ආකාරය සොයන්න ඕනේ. සිත හටගන්න පින්වත්නි නාම රූප ඕනේ කියලා අපි කිව්වා. බලන්න මෙතන මොකද්ද මේ කියන්නේ? යම්කිසි තැනක අපි සිතින් යමක් දැනගන්නවා කියමු. අපිට සිතින් දැනගන්න නම් අනිවාර්යයෙන්ම පින්වත්නි මේ ලෝකේ කාරණා හයක් විතරයි දැනගන්න තියෙන්නේ. මොනවද ඒ කාරණා හය? එක්ක සිතින් දැනගන්නවා ඇහැට පෙනිච්ච රූපයක් ගැන. ඇහැට පේන, පෙනිච්ච, පේන්න තියෙන මොනහරි රූපයක් ගැන තමයි සිතින් දැනගන්න තියෙන්නේ. එහෙම නැත්නම් ශබ්දයක් ගැන තමයි සිතින් දැනගන්න තියෙන්නේ. එහෙමත් නැත්නම් ගඳක් හෝ සුවඳක් ගැන තමයි සිතින් දැනගන්න තියෙන්නේ. එහෙමත් නැත්නම් පින්වත්නි රසයක් ගැන තමයි සිතින් දැනගන්න තියෙන්නේ. එහෙමත් නැත්නම් පහසක් ගැන තමයි සිතෙන් දැනගන්න තියෙන්නේ. එක්කෝ සිතන දේ කියන්නේ මොනවා හරි සිතුවිල්ලක් තමයි සිතින් දැනගන්නේ. දැන් ওই දැනගන්නා දේවල් සිතින් දැනගන්නකොට සිතින් හොදට ඒව සැලසුම් කර කර සිත පවත්වනවද නැද්ද? සිත පවත්වනවා. අපි හිතමු ඇහැට පෙනිච්ච දෙයක් කියලා. ඇහැට පෙනිච්ච දේ දිහා හොඳට හිත හසුර හසුර හිතින් කල්පනා කර කර ඒ ඔස්සේ හිත කටයුතු කරනවද නැද්ද? කටයුතු කරනවා. නිකන් උදාහරණයකට හිතමු පින්වත්නි. ඔන්න දැන් පුද්ගලයෙක් කෙනා අපි න්යායට කියමු චාමර කියලා ළමෙක් කෙනා. දැන් චාමර කියන ළමයා එනකොට එයාට කවුරු හරි කෙනෙක් මුණ ගැහෙනවා. අපි නිකන් හිතමු චාමරගේ හතුරෙක් කියලා තරහකාරයෙක් කියලා. දැන් මේ තරහකාරය දැක්කට පස්සේ යාව මුණ ගිහිලා එයාව දැකලා කල්පනා කරනවා නිකන් හිතන්නේ චාමරගේ යා අකමැති කෙනෙක් අපි නමක් කියමු ගුණදාස හ්ම් දැන් චාමරට අර ගුණදාස දැක්කට පස්සේ එතනින් එහාට චාමරගේ හිතේ මොකද්ද වැඩ කරන්නේ ඒ දැක්ක තරහකාරයත් එක්ක අතීතේ වෙච්ච යම්කිසි ආරවුල ඇති වෙච්ච තැනක් තියෙනවනේ. ඕක මතක් වෙලා එන්නේ නැද්ද? ඒක මතක් වෙලා එනවා. අපි හිතමු මේක මතක් වෙලා එනවා කියන මොකද අතීතයේ වෙච්ච සිද්ධිය හිතන්න ඔබ සමහර විට ගුණදාස මොකක් හරි දෙයක් මුල්ලලා චාමරට යම් දිනක බැන්නා. එහෙම කියමුකෝ. ඒ බැන්න එක තමයි දැන් මේ වෙලාවේදී මේ ගුණදාස දැක්ක ගමන් චාමරේ ගලුව ටක් ගාලා මතක් කරලා ඉන්නේ. හතරුකම් කියන්නේ ඔහොම එනේවනේ. දැක්ක ගමන් මතක් වෙලා එනවා. මේකා තමයි එදාමට බැන්නේ කියලා ඔලුවට එනවා. දැන් මේ එන්නේ පින්වත්නි ගුණදාස මේ වෙලාවේ බණින එකක්ද අතීතේ බැන්න එකක්ද අතීතේ බැන්න එක අතීතේ බැන්න එක කියන එක දැන් කොහෙද තියෙන්නේ ඈ සිතේ තියනවද? සිතේ තියනවා නම් දැන් තියනවා කියන වචනේ කියත හැකි නම් චාමරට අපි කියනවා චාමරේ සිතේ තියෙනක පොඩ අරගෙන පෙන්වන්න කිව්වොත් එහෙම චාමරට පුළුවන් දෝක අරගෙන පෙන්වන්න ඈ බෑ කොහෙද තියෙන්නේ සිතේ අරගෙන පෙන්වන්න තරම් දෙයක් හිතන නෑ එතකොට සිතුවිල්ලක් විතරයි නේද සිතුවිල්ලක් විතරයි. ගුණදාස එදා මට බැන්නා. කට්ටිය ඉන්න තැන බැන්නා. දැන් මේ ඔක්කොම සිතට තියෙන සිතුවිලි ටිකක් විතරයි. දැන් මේ සිතුවිලි ටික අරගෙන අපි හිතමු ඔය සිද්ධිය උනේ ජනවාරි පළවෙනිදා. හ්ම් බැන්නේ කවදද? ජනවාරි පළවෙනිදා. දැන් දකින්නේ අප්‍රේල් පළවෙනිදා. හරි? දැන් අප්‍රේල් පළවෙනිද බලනකොට එකපාරටම චාමර ගුණදාස දිහා බලනකොටම මේ තික්කල් දැක්කේ නැති ගුණදාසව එකපාරට එදා දවසේ දකිනකොට චාමරගේ හිතට එනවා නම් මොකද? අර ගුණදාස පළවෙනිද බැන්න එක ඔළුවට තග්ගාලා මතක් වෙලා එනවා නම් මේ ඉන්නේ සැබෑම බැනීමක්ද නැත්නම් සිතුවිල්ලක්ද? සිතුවිල්ලක්. එතකොට පින්වත්නි ඒ සිතුවිල්ල තමන්ගේ සිතේ මේ විදිහට පවත්වන්නේ තමන් අර එදා දැක්ක දැකීමේ ඒ රූපේ හරි ඒ ශබ්දේ හරි නිත්‍ය කරගෙනද නැද්ද? එයාට ඒක තාම නිත්‍යයි. එදා බයිනකොට දැක්ක ගුණදාසගේ මූණ. එදා බයිනකොට ඇහිච්ච ගුණදාසගේ හඬ. ඒ ඔක්කොම දැන් ඒවා පිළිබඳව හඳුනාගත්තු සංඥා ඒ වෙලාවේ ඇතිවෙච්ච වේදනා මේ ඒ වෙලාවේ ඇතිවෙච්ච චේතනා මේ ඔක්කොම ටික දැන් චාමරගේ හිතේ මේ සටහනක් වෙලාද නැද්ද? සටහනක් වෙලා. දැන් ඉතින් අප්‍රේල් පළවෙනිද බලනකොට එකපාරට මේක මතක් වෙලා මතක් වෙලා ආවිල්ලා දැන් එතනදී ප්‍රතික්‍රියා කරන්න කොහොමද ගුණදාසට? එදා අර දැක්ක දෙයට අනුවද නැද්ද? එදා දැක්කේ එදා ඇහුනේ බැනීමක් හැටියට. දැන් සමහර විට අපිටම ගුණදාස ආවේ සමාව ගන්න. හරි? වෙච්ච දෙයට තීරිලා ගුණදාස සමාව ගන්න වෙනවා. දැන් මෙයා දැක්ක ගමන් මෙයාට කල්පනා වෙන්නේ මොකද? දා බැන්න. බැන්න කියන එක ඔළුවට ආවට පස්සේ ආ අදත් ආවද කියලා නේ එහෙමනේ අහන්නේ. එතකොට අදත් ආවද? දැන් මෙයා බයිනවා. ඒ වගේ පින්වත්නි සමහර විට දැන් මෙයා ඒකට ප්‍රතික්‍රියා කරන වචන පිට කරන්නේ. ද්වේෂයෙන්ද නැද්ද? විසින්. සමහරට මෙයා කය හසුරවන්නේ එක්ක දැක්කේ නෑ වගේ එතනින් යනවා. එහෙම ගිය ගමන් ගුණදාස දැන් සමාව ගන්නව මිනිසයා එයා නැවතත් අමනාපයෙන් යන එකක් නැද්ද? නැවතත් අමනාපයෙන් යනවා. දැන් ඊතර මේ විදිහට කටයුතු කරනකොට ඉතින් අප්‍රේල් පළවෙනිදා කෙනාම තමයි. නේද? අප්‍රේල් පළවෙනිදා කාගේ දිනේද කියලා කියන්නේ? ඉතින් මෝඩෙක් නේද මෝඩෙක්ද නැද්ද දැන්? හ්ම් කවුද මෝඩය? චාමර. එතකොට පින්වත්නි චාමර මෝඩෙක් බවට පත් කළේ චාමරගේම සිතද නැද්ද? සිතට ඇතිවෙච්ච සිතුවිලි රාශියක් තමයි පින්වත්නි අතීතය කියලා කියන්නේ. නැත්නම් අතීතයක් කියලා එකක් නැහැ. අතීතයක් කියලා කියන්නේ තනිකර මොකද්ද? සිතුවිලි ටිකක් විතරයි. ඔබ මේ දේශනේ අහන්න කලින් ගුවන් විදුලිය යම් කිසි විදියකට ක්‍රියාත්මක කරන්නේ නැතිනේ. ඒ ක්‍රියාත්මක කළා කියන එක දැන් ඔබට මතක් කරන්න පුළුවන්ද? දේශනේ අහන්න කලින් ඔබ ගුවන් විදුලිය ක්‍රියාක් කළා. නේ? එක අපි කියන්නේ රේඩිකොන් කළා. ඒ ඔන් කරපෙලා ඔබට මතක් කරගන්න පුළුවන් නේද? එතකොට මේ මතක් වෙනවා කියන්නේ පින්වත්නි මේ වෙලාවේ ඔබට සිද්ධ වෙන දෙයක්ද අතීතයේ වෙච්ච දෙයක්ද? දැන් එහෙනම් මේ රේඩිකොන් කළා කියන එකත් සිතට සිතුවිලි ටිකක් විතරක්ද නේද? සිතුවිලි ටිකක් විතරයි. හැබැයි ඒවා ටික අරගෙන සෑහෙන මෙතන ක්‍රියා කරන්න දඟලනවද නැද්ද වර්තමානයේ? අතීතයේ සිතුවිලිත් එක්ක. බුදුරජාණන් වහන්සේ වදාළ මිනිස්සු ගොඩාක් වෙලාවට සිත සිත ඉන්නේ. අතීතේ නිරුද්ධ වෙලා ගිය දේවල්. ඊළඟට අනාගතේ තාම හට නොගත්තු දේවල්. ප්‍රාර්ථනා කර කර ඉන්නවා. ඔය දෙකේ තමයි ඉන්නේ. අතීතං නාන්වාගමෙය. අතීතෙත් එක්ක පසුත වෙන එක අතාරින්නකෝ. එත්තකන් මිනිස්සු ඉඳින්නේ දුක. හේතුව අතීතය කියලා කියන දැන් ගන්න බැරි, දකින්න බැරි, අල්ලන්න බැරි ආයේ අර කියන්නේ ගිය නුවණ ඇත්තුලව්වවත් අද්දන්න බෑ කියලා. මේ ඇත්තුලව්ව අද්දන්න බෑ කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි. කාලේ අතීතෙට නිරුද්ධ වෙච්ච කාලේ කියන එක සිතේ සිතුවිලි ටිකක් විතරයි. ඉතින් සිතුවිලි කොහොමද මොකෙක්වත්ල වද්දන්නේ නේ? ඇත්තු ගොයින් දෙක අදින්නේ. එතකොට පින්වත්නි වර්තමානයේම පමණයි හැමතිස්සෙම මූණ දෙන්න තියෙන්නේ. නමුත් අර අතීතයේ කුණු ටික ඔලුවට වර්තමානයේ ගත්තට පස්සේ වර්තමානයේ කුරුවල්ද නැද්ද? ඈ අතීතයේ කුණු ඔලුවට දැන් දැන් ජනවාරි පළවෙනිදා වෙච්ච සිද්ධිය මේ අප්‍රේල් 1 වෙනිදා එකපාරට දකින්නකොට ගත්ත ගමන් ඔළුවට අප්‍රේල් 1 වෙනිදා ඒ මොහොතේ මේ වර්තමානයේ මූණ දෙන සිද්ධියත් කුණු කරගන්නවද නැද්ද? ඒකත් කුණු කරගන්නවා. ඔහොම නෙමේ තරහ ඇදගෙන යන්නේ. එතකොට පින්වත්නි සිතුවිලි ටිකකට විතරක් මෙච්චර බලයක් දෙනවා කියලා කියන්නේ අපි නැති දෙයක්. දැන් නැති බැනුම. අප්‍රේල් 1 වෙනිදා මෙයා හදාගෙන ඔළුවේ. නේද? නැති බනිනා රූපයක්. මෙයාගේ මනසේ තියෙනවා. නැති බනිනා හඬක් මෙයාගේ මනසේ තියෙනවා. මේවත් එක්ක මෙයා තනිකර මේ සිතෙන් කරන්නේ ඒක පුද්ගල නාට්‍යයක්ද නැද්ද? මේ ඒක පුද්ගල නාට්‍යයක්. ඒක හිත දිහා බලන් ඉන්නවනේ ඒක මහා පුදුම නාට්‍යයක්. මේකේ හරි අපූර්ව චරිතම වෙනවා. නේද? සිත ඇතුලේ තමන් මවා ගන්නව චරිත බොහොමයි. තමන් අතීතයේ කතා කරපු අය, තමන් අතීතයේ ක්‍රියා කරපු අය මේ බොහෝ දෙනා තමන්ගේ සිතේ මවාගෙන මෙතන තනිකර චරිත ගොඩක් හදාගෙන. හැබැයි ඔක්කොම චරිත ගොළුයිද නැද්ද? ඔක්කොම චරිත ගොළුයි. දැන් අපි හිතමු ගුණදාස බැනපු එක හොඳට සිහි කරලා ගන්න පුළුවන් හිතෙන්. හැබැයි එහෙම සිහි කරලා ගත්තත් මෙතන සැබවින්ම එවැනි බැනුමක් තිබේද නැතිද? නැත. ඒ කියන්නේ පින්වත්නි කතා කිරීමක් ඇත හැබැයි කතා කරන්නෙක් නැත. බණිනා ගුණදාස කෙනෙක් දැන් මෙතන නැත. හැබැයි බැනුම් ඇහිීමක් හිතේ ඇත. තනිකර මෙතන නාට්‍යයක් යනවා. දැන් ගුණදාස දන්නවද ওই නාට්‍ය? නෑ. ගුණදාසගේ පැත්තේ හිතේ වැඩ කරන්නේ අනිත් නාට්‍ය. මොකද ඒ නාට්‍ය? බැනුම් ඇහපු හැටි. ඈ දැන් මෙයා කල්පනා කරගෙන අරයා බැන්න හැටිනේ. ගුණදාස චාමර දිහා බල බල කල්පනා කරනවා. චාමර එදා බැනුම් අහනකොට හිටිය හැටි. එයාගේ මනසේ ඒ නාට්‍ය වැඩ කරනවා. එතකොට පින්වත්නි මම මේ නිකන් එක උදාහරණයක් කොහොම ගත්තේ අපි හැම තිස්සෙම ජීවිතේ හැම තත්පරයකම මේ විදිහට මේ නාට්‍යයත් එක්ක ජීවත් වෙනවද නැද්ද? මෙතන මේ නාම රූප තමයි හැම තිස්සෙම හිත හටගන්න හේතු වෙන්නේ. දැන් නාම රූප කියනකොට පින්වත්නි මෙතන නාම මාත්‍ර රූපයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ රූපේ කිව්වේ සතර මහා ධාතුකින් හටගත්තු දේ කියලා ඔබ දන්නවනේ. සතර මහා ධාතුකින් සකස් වෙච්ච යමක් ඇද්ද? ඒකට කියන නම මොකද්ද? රූපේ. එතකොට සතර මහා ධාතුකින් සකස් වෙච්ච රූපයක් බාහිර තිබුණට ඕක දැනගන්න පුළුවන් ද පින්වත්නි නාම ධර්ම හටගන්නේ නැතුව. නාම ධර්ම කියලා කියන්නේ මොකද්ද? ඒ රූපය කෙරෙහි මානසිකාරයක් හටගන්න ඕනේ. මනස ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන ඒ රූපෙත් එක්ක මනස ක්‍රියාකාරී වෙන්න ඕනේ. එතකොට විඥාණයෙන් දැනගෙන එතන ඇහත් රූපෙත් විඥානෙත් කියන කාරණා තුනම එකට එකතු වෙලා බලන විඳීමක් ඇති වෙනවා බලන රූපෙ ගැන. දැනගන්නකොට රූපය සැපහරි දුකහරි උපේක්ෂාහරි විඳීමක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒ රූපේ හඳුනා ගන්නවද නැද්ද සංඥාවෙන්? හඳුනා ගන්නවා. ඒ රූපේ මුල් කරලා චේතනා පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. ඔන්න ඔය චේතනත් එක්ක වේදනාවයි සංඥාවයි චේතනාවයි. සංඥා කියන්නේ හඳුනා ගැනීම. තර චේතනාවයි. එතකොට අර විඥානය හට ගන්නකොට එතන තියෙන ඇහැයි රූපේ විඥානේ තුනම එකතු වෙලා විඥානික දැනගන්න එක. එතකොට දැනගන්නකොට එතන තියෙන පස්ස ස්පර්ශේ. එතන මානසිකාරය යොමු වෙලා තියෙනවා මනස සම්පූර්ණයෙන් රූපෙත් එක්ක යොමු වෙලා. දැන් හිතන්න ගුණදාස බණිනකොට සාමරට ජනවාරි පළඳ ගුණදාස බනිනකොට ඔතන තව එක්කෙනෙක් හිටියයි කියමුකෝ. අපි හිතමු ඔතන ගුණදාස බයින තැන එතනම එහා පැත්තේ සුනිල් කියලා කෙනෙක් මොකක් හරි වැඩක් කර කර ඉන්නවා. හ්ම් අපි හිතමු සුනිල් දැන් කෑම වෙන බෝංචි කපනවා කියලා. දැන් සුනිල් බෝංචි කප කප ඉන්නවා. එතනම ගුණදාස චාමරට බනිනවා. දැන් චාමර අර බනින ගුණදාස දිහා බලන් ඉද්දී චාමර දැනගනීද සුනිල්ව? සුනිල් මොකද්ද කරේ කියලා එකපාරට ඇහුවොත් එහෙම මං දැක්කේ නෑ. මං දැක්කේ මොකද්ද? ගුණදාස බනින එක ඒ වෙලාවේ දැනගත්තේ. ඒතර බලන්න සුනිල් නම් වූ සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච රූපෙත් තිබුණා. ඒ රූපෙත් තිබුණා. ගුණදාස නම් වූ සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච රූපෙත් තිබුණා. හැබැයි දැන් මානසිකාරයම වෙලා තියෙන්නේ කොහකටද? ගුණදාසට. එතකොට විඥාණයෙන් දැනගන්නේ කාවද? ගුණදාස. එහෙනම් ස්පර්ශය හටගත්ත ගුණදාස මුල් වෙලා. ඇහැ රූපේ විඥාන එකතුනේ ගුණදාස මුල් වෙලා. ඊළඟට දැන් වේදනාවක් ඇති වෙන්නේ මොන රූපෙ මුල් කරලාද? මොන වේදනාවද දැන් ඇති වෙන්නේ? බනින නිසා ඇති වෙන්නේ සැප වේදනාවක් නම් නෙමෙයි දුක් වේදනාවක්. ඒත් සංඥාවෙන් බනිනවා කියන හඳුනා ගැනීමක් තමයි එන්නේ. ඊළඟට චේතනා පහළ වෙනවා. මම බැනුම් අහන්න මොනවද කළේ? අනම්මනම් දැන් ඔය හිතනවා. ඊට පස්සේ එක්කෝ චේතනා පහල කරලා පෙරලා මෙයත් එකට එක කියලා හරි මෙයත් බයිනවා. එහෙම නැත්නම් කය හසුරවලා ගහන්න යනවා. දැන් ඔය කය හසුරවන වචන හසුරවන්නේ හිත හසුරවන්නේ ඔක්කොම කරන්නේ චේතනානේ. දැන් මේ චේතනත් අර ගුණදාස දිහා බලන මොහොතේ ආවද නැද්ද? ආවා. දැන් ඔය එකක්වත් අර එහා පැත්තේ සුනිල් මුල්ලලා එනවද? නෑ. සුනිල් මුල්ලලා චේතනා පහළ වෙන්නෙත් නෑ. සුනිල් මුල්ලලා මේ මොහොත තුළ මං කියන්නේ සංඥාවක් හටගත්තේ නැහැ හඳුන ගැනීම. සුනිල් මුල්ලලා ඒ වෙලාවේ කිසිම මේ විදීමක් හටගත්තේ නැහැ. සුනිල් මුල්ලලා ස්පර්ශයක්, මානසිකාරයක් කිසි දෙයක් නැහැ. එහෙනම් රූපේ තිබුණත් ඒ රූපේ දැන ගැනීමක් වෙන්නේ නැහැ. ඇයි නාම ධර්ම ටික හටගත්තේ නැති නිසා. නාම කියන්නේ පින්වද ඔය කියපු වේදනා, සංඥා, චේතනා, පස්ස මානසිකාර. හ්ම් ඔය කාරණ ටික තමයි මන් නාම කිව්වේ. දැන් මේ නාම ධර්ම හටගෙන තියෙන සුනිල් මුල්ලලාද ගුණදාස මුල්ලලාද? ගුණදාස මුල්ලලා. ඒතර ගුණදාස නම් වූ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූපේ උතන නැත්නම් කය රූපයක් නේ. ඒතර ගුණදාස නම් වූ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූපේ උතන නැත්නම් කිසිම විදිහකින් ඔය නාම ධර්ම ටික ඔය වෙලාවේ උතන හටගනීද? චාමර තුල හටගන්නේ නැහැ. එහෙනම් චාමර තුල මේ නාම ධර්ම ටික හටගත්තේ මොන රූපේ අසුරු කරලාද? ගුණදාසගේ රූපේ අසුරු කරලා. එතකොට පින්වත්නි රූපයක් ඇසුරු කරලා නාම හටගත්ත කියන්නේ එතන හටගෙන තියෙන නාම රූපයි. නාම රූප හටගත්ත කියලා කියන්නේ ඒ වෙලාව එයාගේ සිත ක්‍රියාකාරීද නේද? සිත ක්‍රියාකාරී. දැන් ජනවාරි පළවෙනිදා මේ වෙච්ච සිද්ධිය ඔන්න අප්‍රේල් පළවෙනිදා නැවතත් ගුණදාසව දකින්නකොට චාමරට මතුවලා එනවා නේද? ඒ මතුවලා එන්නේ අර අතන තිබුණනේ සංඥාවක්. වේදනා, සංඥා, චේතනා කියනකොට උතන සංඥා තිබුණනේ සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගැනීම. දැන් ඒ වෙලාවේ අඳුනගත්තනේ මට බයිනවා, ගුණදාස මට බයිනවා. කොහොමනේ සංඥාවෙන් අඳුනගත්තේ? දැන් ඒ අඳුනගත්ත සංඥා උපකාරී වෙලා වුණ ආයෙත් මතක් වෙලා එනවා. අප්‍රේල් පළවෙනිදා දකින්නකොටම එදා අර හටගත්තු නාම ධර්මයන්ගෙන් හටගත් ආකාරයට දැන් මතක් වෙලා එනවා. බැන්න මෙහෙමයි. දැන් අර අතීතේ නිරුද්ධ වෙච්ච ඒ රූපයක ස්වභාවය නේද සිහියට එන්නේ. එදා හටගත්ත සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච ස්වභාවය තමයි දැන් මේ වෙලාවේ හිතට එන්නේ. එදා එතන සකස් වෙච්ච සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච ක්‍රමේ දැන් මෙතන තියෙනවද? එදා එතන ගුණදාස හිටිය දැන් මෙතනත් ගුණදාස ඉන්නවා කියලා ඔබ කියයි. නමුත් එදා එතන හිටිය ගුණදාසගේ තීච්ඡ ස්වභාවෙමද දැන් තියෙන්නේ? ධාතු වශයෙන් වෙනස් වෙලා නැද්ද? වෙනස් වෙලා. ජනවාරි පළවෙනිදට වඩා ගුණදාසගේ කොණ්ඩේ ටිකක් දැන් පැහිලා. පෙබරවාරි මේ අප්‍රේල් පළවෙනිද වෙනකොට. නියපොතු ටික හොඳයි ජනවාරි පළවෙනිදා තීච්ඡ නියපොතු ටිකමද දැන් මේ අප්‍රේල් පළවෙනිදා වෙද්දි තියෙන්නේ? වෙනසක් වෙලා නේද? එහෙනම් හැම අතින්ම ධාතු වෙනස් වෙලා. දැන් එදා රූපයමද දැන් තියෙන්නේ? නෑ. හැබැයි පින්වත්නි අර ජනවාරි පළවෙනිදා දැක්ක රූපේ මුල් කරලා ඒ නාම ධර්ම සිහි කර කර දැන් අලුතෙන් ආයෙත් නාම රූප හට ගන්නවද නැත්නම් මේ අප්‍රේල් පළවෙනිදා? දැන් අර එදා දැක්ක රූපෙටලු. ඒ රූපේ නෑනේ දැන්. එහෙනම් රූපයක් නෑ කියලා කිව්වේ ඒකයි. රූපයක් නැතුව රූපයක් තියෙන විදිහට රඟපානවා. නේද? පුටුවක් නැතුව පුටුවක් තියනවා වගේ රඟපානවා. බයිසිකලයක් නැහැ හැබැයි බයිසිකලයක් තියනවා වගේ රඟපානවා. මේ නාම ධර්ම ටික තමයි මේ රඟපෑම කරන්නේ. ඒ එදා හටගත්තේ වේදනාවල් සංඥා හඳුනා ගැනීම, චේතනා මෙයාලා ඔක්කොම බයිසිකල් පදින හොඳට අපේ හිතේ. හැබැයි පදින්න බයිසිකලයක් නැහැ. මේකයි ශුන්්‍යතා කියන්නේ. ශුන්‍යයි කියන්නේ පිටුමත්නේ ආත්මයක් වශයෙන් ගන්න මෙතන නැහැ සකස් වෙන්න දෙයක්. එතකොට බලන් ගියාම ගුණදාසව මේ මොහොතේ දකින දැකීමත් ජනවාරි පළවෙනිදා දැක්ක එක අප්‍රේල් පළවෙනිදා වෙනකොට මේ මොහොතේ ඒක අනිත්‍ය නම් දැන් මේ අප්‍රේල් පළවෙනිදා දකිනා දැක්මත් අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. එතකොට දැන් අපි හිතමු දැන් අප්‍රේල් වලින් සමාව ගන්න එක හොඳයි ඒකට ප්‍රතිචාර දක්වුවා කියලා හා හරි සමාව වෙන්න කියලා. එයින් පස්සේ හිතන් ඉන්නේ දැන් ඉතින් ගුණදාස හරි. දැන් මාත් එක්ක හරි යාළුවයි. එහෙම තමයි හිතන් ඉන්නේ. ඒතර ආයි යම් දවසක ගුණදාස බැන්නොත් එහෙම එතකොට මොකද වෙන්නේ? ඈ? ඒ කියන්නේ අර තරහ වෙච්ච එක අනිත්‍යයි කියලා දැක්කත් යාළු වෙච්ච එක නිකන් නිත්‍ය කරගන්නවනේ. ඒකත් අච්චරම නේද? එතකොට දැන් ජූනි පළවෙනිදා දැක්කොත් ආයේ එදා ඔළුවට එන්නේ ගුණදාස දැන් යාළුයි. එහෙම නෙන්නේ. අප්‍රේල් පළවෙනිදා සමාව ගත්ත ගුණදාස දැන් යාළුයි. නමුත් දැන් ජූනි පළවෙනිදා බැන්නොත් එහෙම මොකද වෙන්නේ ආයි? ඈ? ඔළුව විකාර වෙන්නේ නැද්ද? ඉතින් මේ විකාර කරගන්න පින්වත්නි තමන් ගුණදාසගේ විකාරයක්ද තමන්ගේ මනසේ විකාරයක්ද? මනසේ විකාරයක්නේ. එතකොට අපිට වර්තමානයේ සිහියෙන් ඉන්න ඕන. වර්තමානයේ සිද්ධ වෙන දේ ගැන අවධානයෙන් ඉන්න ඕන. Tamanට දකින්න පුළුවන් Tamanගේ මනස හැමතිස්සෙම මෙතන කරන නිරූපණි අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනා විමසනකොට තේරෙනවා සමහර නිකලෙස් උතුමන් තමන්ගේ ජීවිතයේ තුල සමහර දේවල් වලට මූණ දුන්න ආකාරය දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට එකපාර එක ශීය කෙනෙක් බ්‍රහ්මණ හරි දැඩි ශීය කෙනෙක් මේ ශීය ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ පිටිපස්සෙන් හිංසර ඇවිල්ලා ගෙව එකක් පිටට ගහපු ගමන් ස්වාමීන් වහන්සේ මොකක් කරන්නේ නැද්ද ඈ ස්වාමීන් වහන්සේ ඔව් දැන් අපි කියන්නේ කනට ගෙවුවොත් අනිත් කනත් පෙන්වන්න කියලානේ ස්වාමීන් වහන්සේ එහෙමවත් බැලුවේ නැහැ. ස්වාමීන් වහන්සේ එහෙමම වැඩම කළා. එතකොට සන්නහන්සේ නැවත එහෙම වඩිද්දී අර සීයා බැලුවා මම මෙච්චර කාලයක් මේ ශ්‍රමණය හරි ඉවසන කෙනෙක් කියලා අහලා තියෙනවා. මම ඒක නිකන් බලන්නත් එක්ක මේ වැඩේ කියලා බලන් ගියම කතාව ඇත්තනේ. සීයා ඇවිල්ලා සමාව ගත්තා. සමාව ගත්තත් ස්වාමීන් වහන්සේට පින්වත්නි සමාව ගන්න එකත් එකයි ගහපු එකත් එකයි ඔක්කොම මොකද්ද? මනස තුල හටගත්ත ඔව් ඒ ඒ සිතුවිලිත් එක්ක උන්වහන්සේගේ සිත එකතු වෙනවද? නෑ. හරියට නෙළුම් කොලේට වතුර බින්දුව එකතු වෙන්නේ නෑ වගේ. එකතු වෙන්නේ නෑ ඒක. අර ගහපු පහස නම් වූ වතුර බින්දුවත්, කය නම් වූ නෙළුම් කොලෙත් නිකන් හිතමු. ගැහුවා ඒවා එකතු වෙන්නේ නෑ එකක්වත්. බලන්න හරි සතුටක් නිර්මල බවක් නැද්ද? නිදහස් බවක්. අන්නේ විදිහට පින්වත් දැන් බුදුරජාණන් වහන්සේට වගේ වෙච්ච සිද්ධි තියෙන ඕන තරම්. අපි දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සිද්ධි දන්නේ චින්චමාන විකාපු සිද්ධියයි ඊට පස්සේ අඟුලිමාලලගේ සිද්ධි නාලාගිරියෝප සිද්ධි ඔයගේ සිද්ධිනේ. නමුත් ওই බ්‍රාහ්මණයෝ හින්දා උන්වහන්සේට පුදුම විදිහට බාධා ආවා. දවසක් උන්වහන්සේ එක ගමකට ධර්ම ප්‍රචාරයට වඩිනකොට ඒක එහි සිටියේ බ්‍රාහ්මණයෝ සැලසුම් කළා ශ්‍රමණ ගෞතමයන්ට අපි වතුර උගුරක්වත් ලැබෙන්නේ නැති විදිහට වැඩක් කරමු. ඉතින් මොකද කළේ? සියලුම ලිං වලට පිදුරු දාන්න කිව්වා. සියලුම ලිං වලට. ඉතින් බ්‍රාහ්මණයන්ගේ නීතියට මිනිස්සු අකමැත්තෙන් වුණා. සමහර මිනිස්සු තමන්ගේ ළඳට පිදුරු දාගන්න කැමති නෑනේ. අකමැත්තෙන් වුණත් ඒ වැඩේ කළා. වතුර ටිකක් ගන්න කිසි තැනක් ඉතුරු නොකර මේ වැඩේ කරන්න කිව්වා. නමුත් පින්වත්නි පිදුරු දාලා බුදුරජාණන් වහන්සේ දැන් ගමට වැඩම කරන වෙලාව ආවනේ. උන්වහන්සේ ගමට වැඩම කරනකොට අර ලින් ටික පිටාර ගලලා පිදුරු ඔක්කොම ඉවත් වුණා. නමුත් බුදුරජාණන් වහන්සේට ඔය විදිහට මං කියන්නේ හරියට පීඩාවල් ඇති වුණා පින්වත්නි. උන්වහන්සේව වෙහෙසටපත් කරන සෑහෙන උත්සාහ ගත්තා. හැබැයි උන්වහන්සේ එකකින්වත් වෙහෙසටපත් වුණා නෑ. ඇයි වෙහෙසටපත් වෙන්නේ නැත්තේ? උන්වහන්සේගේ මනසේ ඒවා කිසි දෙයක් දෙයක් වෙලා නැහැ. ඒකයි හේතුව. එතකොට දැන් ඕවා අල්ලගෙන අන්න පිදුරු දාලා මෙහිමයි කිය කිය සැලසුම් කරන්න ගොඩාක් දේ ඔළුවේ අබිරූපණේ තියනවද? නැහැ. මේ නාම රූප නම් වූ මානසික අබිරූපණේ පින්වත්නි අපිව වෙහෙසටපත් කරනවා. ඒකයි සමහර දැක්ක දෙයක් මුල් කරලා දැන් අපි දැකලා තියෙන වාහනයක යනකොට උන සමහරලාට එක්කෝ කවුරු හරි වාහනයක් කරදරකාරී විදිහට ගියොත් එහෙම හරෝගෙන ගිහිල්ලා බයින අයත් ඉන්නවා. එහෙම ඉන්නවා. වෙහෙසක්ද නැද්ද? සෑහෙන වෙහෙසක්. දැක්ක දේත් එක්ක වෙහෙසටපත් වෙන්නේ මනසේ අබිරූපණේ නිසා. ඇහිච්ච දේත් එක්ක වෙහෙසටපත් වෙන්නේ මනසේ අබිරූපණේ හින්දා. දැනෙන දේත් එක්ක මෙච්චර මිනිස්සු මේ වෙහෙසටපත් වෙන්නේ මොකක්ද? මනසේ තියෙන අබිරූපණේ හින්දා. දිවට දැනෙන රසය එක්ක, කයට දැනෙන පහස එක්ක, හිතට හිතෙන ඒවත් එක්ක මෙච්චර වෙහෙසටපත් වෙන මිනිස්සු මනසේ තියෙන අබිරූපණේ හින්දා. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ ඒකයි වදාලේ දිත්තේ දිත්තමත්තම් භවිෂති. දැක්කොත් ඒ දැකපු දේ දැකීම මාත්‍රයකින් අවසන් වෙන බව දකින්න කිව්වා. සුතේ සුතමත්තම් භවිෂති. ඇහෙනකොට ඇහෙන දේ ඇහිම් මාත්‍රෙම අවසానයිනේ. නේද? ඒක තවදුරට ඇදන් යන්නේ කවුද? තමන්මයි. ඒක ඒ ඇදන් යාම තමයි මේ ඊට පස්සේ රංගනේ. ඊටකොට පින්වත්නි සුතේ සුතමත්තන් වගේම මුතේ මුතමත්තන් භවිසති. මුත කියනකොට එතනදී ඇහැට පේන දේ වගේම කනට ඇහෙන දේ වගේම මේ දෙක පැත්තකට ගියාට පස්සේ ඊළඟ ටික තියෙනවානේ හිතින් දැනගන්නා තෙක් ඉතුරු ටික මොනවද? නහයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට ලැබෙන පහස. ඔන්න ඔය වර්ග තුන. නහයට දැනෙන ගඳ සුවඳයි, දිවට දැනෙන රසයි, කයට දැනෙන පහසයි. මේවා තමයි මුත කිව්වේ. එතකොට මුතේ මුතමත්තම් භවිෂ්‍යති. දැනගත්තු දේවල් දැන ගැනීම මාත්‍රයෙන්ම අවසන් වෙච්ච දෙයක් විදිහට දකින්න කිව්වා. ඒ මාත්‍රෙන් ඉවරයි ඒක. ඊළඟට පින්වත්නි දැන් අව මාත්‍රින් ඉවරයි කියන එක නිකන් හිතන්නකෝ ඔබ කෑම කන්න කලින් රහ දෙන්නවද? ඈ කන්න කලින් පිගානේ තිනකොට රහ දෙන්නවද? නැහැ. ඈ එතකොට ඒක කනකොට රහ දෙන්නවද? දෙන්නවා. බඩට ගියාට පස්සේ රහ දෙන්නවද? නැහැ. එතකොට එහෙනම් පින්වත්නි ඒ රහ දැනෙන මාත්‍රෙන් ඒක ඉවරද නැද්ද? ඉවරයි. ඒක ඉවර වෙන හින්දානේ ඊළඟට ආයෙ එකක් කන්නේ. නේද? දැන් අපි හිතමු මොකක් හරි පළතුරු ගෙඩියක් කඩාගෙන කනවනම් එක්කෝ දැන් චොක්ලට් එකක් කනවා කියමු. නැත්නම් අයිස්ක්‍රීම් එකක් කනවා කියමු. දැන් අයිස්ක්‍රීම් එකේ එක එකක් අර අයිස්ක්‍රීම් එකේ එකපාරක් කෑවා දිව ගාලා කෑවා. එතන අයිස්ක්‍රීම් එක එකපාරක් දිව ගාලා කෑවට පස්සේ ඒක අයිස්ක්‍රීම් එක මුලින් අතේ තියෙද්දි දැනෙච්ච නැති රහ ඒකේ දෙව අයිස්ක්‍රීම් එකේ දෙව ගාන මොහොතේ දැනුණාද නැද්ද? දැනුණා. දැන් ඉතින් ඒක කෙලත් එක මිශ්‍ර කරලා ගිල්ලා දැන් ඉවරයි වැඩේ. දැන් ආයෙත් ඕනේද නැද්ද? එසේ ආයෙත් හොඳටම දන්නා මුතේ මුතමත්තම්. දැනීම දැනීම මාත්‍රෙන් ඉවරයි. හැබැයි අදින්නමයි බලන්නේ නේ. ආයෙ ඕනේ ආයෙ අදිනවා. ඉතින් මෙන්න මේ විදිහටයි පින්වත්නි මෙතන මේ අබිරූපන නාට්‍ය දිගටම ඇදී ඇදී යන්නේ. ඊළඟට විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිසති. දැනගන්නාදී ඒකත් හොඳට මතක තියාගන්න. මනසින් දැනගන්නාදී දැන ගැනීම මාත්‍රෙන් ඉවරයි. ඒ කියන්නේ ඔබ උදේ යම් කිසි දෙයක් හිතුවා කියමු. උදේ හිතපු දෙයම දැනුත් හිතනවා කියමු. ඒ උදේ හිතපු දෙයමද දැන් හිතන්නේ? නෑ දැන් නැවතත් අලුතෙන් හිතනවා. හිතින් මාත්‍රයෙන්ම සිතන දේ අවසන් වෙනවා. හැබැයි අපිට මේ මාත්‍රෙන් අවසන් වෙනවා කියන එක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසාම මේකේ ලොකු රංගනයක් යනවා. ඒ නිසා ඉතින් නිකන් ඉන්න ගමන් නොමිලේ ওই රංගනේ බලන්න පොඩ්ඩක්. බලනකොට ඒක පුද්ගල නාට්‍ය මෙතන එක පුද්ගලයෙක් ඉඳගෙන මේ නටන ඒක පුද්ගල නාට්‍ය තුල බලන් ගියාම නටන්න නැති පුද්ගලයෙකුත් නැහැ කියලා තේරෙයි. එහෙම රංගනයක් මේක ඊට පස්සේ තනිකර මේක අබිරූපණයට රූපණය කරන්නෙකුත් නැත. එහෙම කතාවක් තේරෙනවා. එච්චරටම මෙතන ශුන්‍ය බවක් තියෙනවා. ඔබ සියලු දෙනාට මේ ගම්බීර වූ ධර්මය අවබෝධ කරන්නට ඔය කිසිම වැඩ කර නැති නාට්‍ය බලන්නේ නැතුව සල්ලි දීලා නේ බලන්නේ නැතුව මෙන්න මේ හිත වෙහෙසටපත් කරන්නේ නැති සිත සැහැල්ලු කරන අභිරූපන නාට්‍ය තමන්ගේ මනස තුළ තමා තුළින්ම සකස් වෙන නාට්‍ය දකින්නට උගලු හැම දිනෙකටම වාග්ය වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ වෙලාවේදී අපි හැමදෙනාම දායකත්වගත් පින්වතුන් දායකත්වෙන් රැස් කළපින් දේශකත්වයෙන් මම රැස් කළපින් ශ්‍රාවකත්වයෙන් ඔබ හැමදෙනා රැස් කළපින් අපි අනුමෝදන් කරමු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා කියලා සාදු කියන්නේ. මේ හැම පිනක්ම අපි නම් වශයෙන් සිහිපත් කළ සියලු මියගේ ඥාතීන්ටත් සිහිපත් නොවෙච්ච සියලු සංසාරගත මියගේ ඥාතීන්ටත් හේතු වේවා. ඒ හැම දිනාම පරලොව සැනසෙත්වා සූපත් වෙත්වා කියලා සාදු කියනවා. ආකාසට්ටා ච බුම්මට්ටා අරහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති සාදු සාදු සාදු